අපි පසුගිය වැඩසටහනේදී සාකච්ඡාවට බඳුන් කළා බෞද්ධයෙක් කියන්නේ කවුද බෞද්ධයෙකු වීමට අවශ්‍ය කරන මූලික කාරණා මොනවාද කියන කාරණා සම්බන්ධයෙන් එහිදී විශේෂයෙන් අපි කල්යාණ මිත්‍රයෙකු සතු ලක්ෂණ මොනවාද කියලා සාකච්ඡා කරපු අතරම ඒ කල්යාණ මිත්‍රයන් අතරේ උත්තරීතරම කල්යාණ මිත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන එකත් අපි අවධාරණය කළා. ඒත් එක්කම මේ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සේවනය මත කියන එක අපි ඔබට අවධාරණය කරලා ප්‍රකාශ කළා. ඉතින් අද අපි බලාපොරොත්තු වන්නේ ඒ උතුම් කල්යාණ මිත්‍රයාණන් වහන්සේගේ ඇසුර ලබාගෙන උන්වහන්සේ විසින් දේශනා කරපු ධර්ම මාර්ගයේහි ගමන් කිරීම සඳහා ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවක ඒ මහා සංඝ රත්නය පිළිබඳව කරුණු කාරණා සාකච්ඡාවට භාජනය කරන්න. ඉතින් එය දිග මාතෘකාවක් බවට පත් වෙන නිසා අපි මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පිළිබඳව අවස්ථා තුනකදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. බෞද්ධයා කියන්නේ පෙරුවන් සරණ ගිහිපු කෙනෙක්නේ. ඒ නිසා බෞද්ධයෝ හැමෝම දැනගන්න ඕන Taman සරණ ගිය තෙරුවනේ තියෙන වටිනාකම. මොකද තෙරුවන්ගේ ගුණය දැනගන්න තරමට තමයි තෙරුවන් කෙරෙහි පැහැදීම ඇති ඒ නිසා ඒ ප්‍රසාදය ඇති කරගත්ත කෙනාට තමයි අවබෝධයෙන් තෙරුවන් සරණ යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ශ්‍රද්ධාව දියුණු කරගන්න පුළුවන්කම තියෙන එතකොටයි. ශ්‍රද්ධාව ඇති වෙන කෙනාට තමයි මේ ශාසන මාර්ගයේ හැම කුසලයක්ම වඩන්න පුළුවන්කම තියෙන්නේ. ශ්‍රද්ධාව දිනු කරගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි තෙරුවන් ගුණ දැන ගැනීම. ඒ තෙරුවන් අතර පළවෙනි රුවන වන්නේ බුද්ධ රත්නය. ඒ නිසා අද දවස අපි බුදු ගුණ පිළිබඳව සාම්ප්‍රදායික බුදු ගුණයන් පිළිබඳව විස්තර කතනයකට වඩා බුදුරජාණන් වහන්සේ සතු ඒ අසීමිත ගුණ කඳ පිළිබඳව ඔබට දැනෙන හැඟෙන ලෙසින් විස්තර කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා අදත් අපේ මේ ධර්ම මණ්ඩපයේට වැඩම කර සිටින අපේ හාමුදුරුවෝ ඊටාම සමත්කම් දක්වන බොහෝම සදහැතියන්ගේ ශ්‍රද්ධාව වර්ධනය කිරීමේලා සුවිශේෂ සමත්කම් දක්වන ස්වාමින් වහන්සේ නමක් බව බෞද්ධහා නාලිකාවට හිත ඇති ලබැඳි ප්‍රේක්ෂක ඔබ හොඳින් මේ වෙනකොට හඳුනාගෙන තිබෙනවා. ඉතින් සිරිත් පරිදි අද දවසේ අපේ මේ උතුම් ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා මේ ස්ථානයට වැඩමවා වැඩ සිටින තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති වගේම ඩුබායිහි ශ්‍රී ලංකාරාම් භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක අපේ හාමුදුරුවෝ මේ වෙලාවේදී පිළිගන්නවා. අද මා සඳහන් කළ පරිදි අපේ පඤ්ඤාසිරි හාමුදුරුවන්ගෙන් අප විමසා බලන්නට කැමති පළමුවෙන්න අපි හැමෝම මහත් ගෞරවයෙන් සරණ ගිය ශාස්ෘත්වය පිළිගත් ඒ උත්තමයාණන් වහන්සේ අපේ ਸਰවඥ යාණන් වහන්සේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු කාරණා ටිකක් විග්‍රහ කරගන්නට අපේක්ෂා කරනවා මම මේ විදිහට අපේ සාකච්ඡාව ආරම්භ කරන්න අපේ හාමුදුරනේ කවුරු හරි නන්නාඳුනන කෙනෙක් බුද්ධාගම පිළිබඳව කරුණු කාරණා පිළිබඳ එච්චරටම මූලික අධ්‍යයනයකින් තොර කෙනෙක් ඇහුවොත් බුදුහාමුදුරුව කියන්නේ කවුද කියලා අපි කොහොමද ඒකට උත්තර දෙන්නට පටන් ගන්න. තෙරුවන් සරණයි. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා කරන්න කලින් විශේෂයෙන්ම දෙයක් මතක් කරන්නට ඕන අපි වගේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පිළිබඳව විස්තරයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපිට විතරක් නෙවෙයි සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන උත්තමයන් වහන්සේ නමකටවත් සරුවත්ඥන් වහන්සේ පිළිබඳව විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මහා ශ්‍රාවකයන් වහන්සේ නමකටවත් අග්ග ශ්‍රාවකයන් වහන්සේ නමකටවත් පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් ලෞතරා බුදුරජාණන් වහන්සේ නමකට තවත් ලෞතරා බුදුරජාණන් වහන්සේ නමකගේ මේ බුදුගුණ ප්‍රකාශ කළොත් ඒ කල්පයක් ජීවත් වෙන්නේ කල්පයම ගෙවිලා යනවා කියනවා මේ නමුත් බුදු ගුණ කියලා නෙම කරන්න බෑ කියනවා. එහෙනම්. ඇත්තටම අපේ බුදුරජාණන් වහන්සේ අපි තේරුම් ගත්ත විදිහට අපේ ස්වාමීන් වහන්සේ අහපු පිළිවෙලට බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න හොඳම වචනයක් මට හිතෙන්නේ තථාගත කියන වචනේ. සූත්‍ර පිටකයේ බොහෝ තැන්වල තථාගතෝ භික්ඛවේ කියලා තමයි සඳහන් වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල තමන් වහන්සේ හඳුන්වගෙන තියෙන තථාගත කියලා. ඉතින් pāli භාෂාවෙන් තථා කියලා කියන්නේ එසේ වූ කියන එක. ආගත කියලා කියන්නේ එසේ වූ තත්වයට පත්විච්ච උත්තරයක් කියන එක. දැන් ස්වාමීන් වහන්සේ අපි පුරුදු වෙලා තියෙන්නේ මේ ලෝකයේ තියෙන දෙයකට තව දෙයක් සංසන්දනය කරන්න. අපි පුජ්‍යලෙක් දැක්කොත් ආ ඔයා වගේමයි අරයා කියලා අපි කියනවා. ගෙදරකට ගියොත් ආනේ මේ ගෙදර වගේමයි අහවල් ගෙදර කියනවා. සමහර විට රටකට ගියොත් ආ මේ රට වගේ තමයි අහවල් රට කියනවා. ඒ වගේ අපි තියෙන දෙයක් දෙයක් තමයි තව දෙයකට සංසන්දනය කරන්නේ. එහෙම. එහෙම සංසන්දනය කරන්න ලෝකයේ වස්තුවක් නැහැ. කියන්නේ ඒකයි මෙසේ වූ தത്വයට පත්විච්ච උත්මයා නෙවෙයි එසේ වූ தത്വයට පත්විච්ච උත්මයා. ඒත් ඒකෙන් තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ ලෝකේ මොනම වස්තුවක්වත් නැහැ සරුවත්ඥන් වහන්සේ සංසන්දනය කරන්න. සම කරන්න. සම කරන්න. එහෙමනම් තථාගත කියන වචනයෙන්ම බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපට ඇත්තටම තේරෙනවා. ඊළඟට අපි විශේෂයෙන් හිතන්න ඕන දැන් සමහර අය හිතනවා නවාරහදී බුදුගුණ. හා බුදුරජාණන් වහන්සේ සතුව තියෙන්නේ මේ ගුණ නවයේ කියලා හිතනවා. නමුත් එහෙම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සතු අනන්ත අපරිමාණ බුදුගුණ සමුදායක් තියෙනවා. අපිට තේරුම් ගන්නට මේ බුදුගුණ නවයකට කොටු කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ නවරහදී බුදුගුණ අපේ සදහැවතියන් නිතරම සද්ධායනා කරනවා. ඒ වගේ තේරුම් සද්ධායනා කරනවා. සියලු කෙලෙස් නැති කරපු නිසා අරහං. පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කරපු නිසා සම්මා සම්බුද්ධ. ඒ වගේම සියලු විද්‍යාවන් දැනගෙන මේ විද්‍යාවන් තුළ ජීවත් වුණා. දැන් ලෝකයේ අද බොහෝ දෙනා විද්‍යාවන් ප්‍රකාශ කරාට ඒවා තුළ ඉන්නේ නැහැ. භාගතුන් වහන්සේ විද්‍යාවන් දේශනා කළ විද්‍යාවන් තුළ ජීවත් වුණා විද්‍යාචර්ම සම්පන්න. ඊළඟට සුන්දර ගමන් සුන්දර ගමනකින් නිවනට වැඩම කළා කියන එකට ඇත්තට මෙතන කියන්නේ සුන්දර ගමන කියන්නේ ඇත්තටම මේ වැඩපිළිවෙල සුන්දරයි කියන එක. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සුන්දර මාර්ගය. සුන්දර මාර්ගය. දැන් අපි සාමාන්‍යයෙන් කියනවනේ දරුවෙකුට උත්වාද කරනකොට පුතා ඔයා යන මාර්ගයේතර හොඳ නැහැ කියලා. මේ මාර්ගය කියලා කියන්නේ යාගේ වැඩපිළිවෙල. ඒ වගේ නිසා මෙතන සුන්දර ඒ මධ්‍යම මාර්ගයේ උන්වහන්සේ වැඩම කළා සුගත ඊළඟට ලෝකවිදු සියලු ලෝකයන් දැනගෙන උන්වහන්සේ ලෝකයන් ඈතර වුණා ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති දමණය කරන්න අමාරු සියලු දෙනා මිනිසයන් යක්ෂයන් දෙවියන් ඕනම කෙනෙක් උන්වහන්සේ දමණය කළ අනුත්තරෝ පුරුෂ ධම්මසාරති ඊළඟට දෙව් මිනිසුන්ට ශාස්ත්‍රණ වහන්සේ සත්තා දේව මනුස්සාන බුද්ධෝ මේ චතුරාරි සත්‍ය ධර්මය උන්වහන්සේ අවබෝධ කරගෙන අන් අයට උන්වහන්සේ මේක අවබෝධ කෙරෙව්වා. ඒක ඇත්තටම පසේ බුදුරජාණන් වහන්සේලාත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. නමුත් උන්වහන්සේලාට මේක අවබෝධ කරවන්න හැකියාවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය උන්වහන්සේ අවබෝධ කරගෙන අවබෝධ අන් අයට අවබෝධ කළා. ඉතින් ඇත්තට එතනින් අපේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්නයි මම හිතුවේ. එහෙමයි. එතක ඊළඟට භගවා මේ සියලු බුදු ගුණ දරා ගන්න උන්වහන්සේ වාග්යවන්ත වුණා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ගුණ අනන්තයි අපරිමාණයි. ඉතින් ඇත්තටම දැන් පූජනීය චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ අපි සම්ප්‍රදායික දැන් අපි සම්ප්‍රදායික කියලා කියන්නත් හොඳ නෑ. අතන අපි නිතර දෙවේලේ අපේ සදහැ කියන්න දැන් බුදුගුණ හොඳට අහන්න ලැබිලා තියෙනවා. මොකද අර ස්වාමීන් වහන්සේ මතක් කළේ ඊටත් වඩා අර අපි අපේ හිතට එක එක පුජ්‍යලයන්ට දැනෙන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න විදිහ. ඒත් ඇත්තටම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු ආකාරයේ කියනකොට ඉතින් ඇත්තටම මට මතක් වෙන්නේ අර කතාව. කිසා ගෞතමයේ. කිසා ගෞතම. කිසා ගෞතමගේ දරුවා නැති වුණා. දරුවා මැරුණා. ඉතින් මෙයා නොඑක් වෛද්‍යරු ළඟට ගියා. මේ කතාව අපි හැමෝම දන්නවා. නමුත් මෙතන අපි මනෝවිද්‍යාත්මකව අපි තේරුම් ගත්තේ නැති දෙයක්ත් තියෙනවා. ටිකක් කල්පනා කරලා බලනකොට. දැන් මේ දරුවා අරගෙන මේ අම්මා නොඑක් වෛද්‍යරු ළඟට ගියා වෛද්‍යරු තින් කියනවා මේ දරුවා මැරිලා. මේ අම්මා මේක බාරගත්තේ නැහැ. අන්තිමට එක මිනිහෙක් බැලුවා මෙයාගේ හිත හදන්න අමාරු කිව්වම සවැත් නුවර ජේතවනාරාමේ හොඳ වෛද්‍යවරයෙක් ඉන්නවා කියලා හම්බෙන්න. මේ අම්මා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ දරුවා ශ්‍රී පාදපත් මූලයේ තියලා කියනවා අනේ මගේ දරුවා කතා කරන්නේ නැහැ, hina වෙන්නේ නැහැ, කිරිබොන්නේ නැහැ. මගේ දරුවා සුවපත් කරලා දෙන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා මේ ප්‍රශ්නේ විසඳුවා විසඳපු ආකාරය. ඉතින් තථාගතයන් වහන්සේ එකපාරම මේ ප්‍රතික්ෂේප කරේ නැහැ. ඉතින් කොහොඳයි නැගණිය සනීප කළා දෙන්න කියලා බාරගත්තා. ඉතින් පළමුවෙන් උන්වහන්සේ ළමයා බාර අරන් හොඳට ළමයා පරීක්ෂා කළා. දැන් මේ අම්මට හරි සතුටුයි. මොකද අර ඍණාත්මක පැත්තේ හිටියේ දැන් ධනාත්මක පැත්තට වැටුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ටිකක් තව බලලකෝ මට බෙහෙතක් ඕන කියලා. ඉතින් මෙයා මට හරි සතුටුයි. ආ දැන් මේ වෛද්‍යවරයා දැන් හැමතැනින්ම සුව කරන්න බෑ කියලා තියෙද්දී බුදුහාමුදුරෝ බෙහෙත් ගේන කියන සුව කරන්න. සුව කරන්න. එතකොට සුබවාදී ආකල්පයක් තියෙනවා. සුබවාදී ආකල්පයක්. ඇත්තටම දැන් අද වුණත් අද කාලේ වුණත් වෛද්‍යවරු අතහැරලා බෑ බෑ බෑ කියලා ලෙඩාවා. කවුරු හරි වෛද්‍යවරේ බාරගත්තත් ඒ ලෙඩාගේ අයිතිකාරයන්ට හරි සතුටක්නේ. ඉතින් මේ අම්මට පුදුම සතුටක් ඇති වුණා. මේ හැමෝම බෑ කියපු මේ දරුවා දැන් මේ වෛද්‍යවරයා කියන බෙහෙතක්. ඉතින් මේ අම්මට හරි සතුටුයි. ටිකක් වෙලා ගිහිල්ලා බුදුරජාණන් කියන නැගණිය හැබැයි මේ මේ බෙහෙත ටිකක් කාලය අරගෙන උන්වහන්සේ වදන අබ ටිකක්. අම්මට හරි සතුටුයි. මොකද ඉන්දියාවේ ඕන තරම් අබ තියෙනවා. බැලු බැලුවක අබ ආයවල්. අබ අබ ආයවල්. ඉතින් ඇත්තටම මේ අම්මා අබ ගේන්න දුවනකොට ඔක්කොම නැගෙන පොඩ්ඩක් ඉන්න. හැබැයි ඔය අබ ටික ගේන්න ඕනේ කවුරුත් නොමලා ගිය කිව්වේ. එහෙම. ඒක මං හිතන විදිහට ඉතින් මම පළවෙනි ගෙදරට ගියා. ඉතින් අබ හම්බුණා. හැව කවුරු හරි නැන්දලාද. ඉතින් ඉතින් ගෙදර කවුරු හරි පුතෙක් මැරිලා ඊළඟට තව ගෙදරක ගියා දුවෙක් මැරිලා අම්මා මැරිලා තාත්තා මැරිලා. මං හිතනවා මේ අම්මා ගෙවල් 100කට විතර යන්න ඇති. ඉතින් ස්වංක්‍රීය මෙයාට තේරුණා මේ මරණය කියන එක කාටවත් පොදු දෙයක්. මේ අම්මා මොකද කරේ? ඒ දරුවා ගිහිල්ලා සොහොනට දාලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඉතින් ඇත්තට බලන්න දැන් මෙතන අපි ළඟට වගේ එහෙම අම්මා කෙනෙක් ආවොත් මොකද වෙන්නේ? අපි කියයි අනේ මෑණියෝ මේ හිත හදාගන්න කියලා. නමුත් හිත හැදෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ බලන්න මේ අම්මගේ හිත හදපු තාලේ. ඇත්තට පියවරින් පිය ඉස්රායල් දා බාරගත්තා. ඊළඟට කිව්වා ලෙඩා පරීක්ෂා කළා. ඊළඟට කිව්වා බෙහෙතක් ඕන කියලා. ඊළඟට කිව්වා අබ ටිකක් කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ වදාලා කවුරුත් නොමලගේකින් කියලා. එක සැරේට මේක කිව්වෙත් නෑ. එක සැරේට මේක කිව්වෙත් නෑ. එහෙම පස්ස ගහනවා. එහෙම එහෙම වුණොත් පස්ස ගහනවා. ඒත්තර ක්‍රමානුකූලව බලන්න දැන් මේක මෙතන ලොකු මනෝවිද්‍යාවක් තියෙනවානේ. ඉතින් තථාගතයන් වහන්සේ එයාම්මට පිහිට වුණා. ඒ අම්මා තමයි මේ ශාසනයේ සූක්ෂ චිවර ධර්ම වික්ෂුණීන්ගේ අග තානාන්තර ලැබු කිසා ගෝතමී පිරින් වහන්සේ. ඒ ඇත්තටම පුංචි කාලේ ওই කතාව ඇත්තටම ගිහි කාලෙත් ওই කතාව අපි දන්නවා. එහෙනම් ඒ ඇත්තටම ඒ කාලේ ඉඳලම ඒ කතාව සම්බන්ධව මගේ හිතට පුදුම විදිහට බුදුරජාණන් වහන්සේ මේ මේ පිහිට වෙන ආකාරය. එහෙමයි. ඉතින් ඇත්තටම දැන් කෙනෙකුට දැන් ඒක සාමාන්‍යයෙන් හොඳට හිතන කෙනෙකුට සරුවත්ඥන් වහන්සේ ඕනම පුද්ගලයෙකුට දැන් ඔය මොකේ කතාන්දර අපි කතා කරන්න ගියොත් අපිට එළිය වෙනකන් උනත් කියන්න පුළුවන්. පුළුවන්. ඉතින් මම මේ සම්දාහන්සේගේ ප්‍රශ්නෙත් එක්ක මතු කරේ ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන්ට පිහිට වෙන විදිහ. එහෙම. ඒ අපේ හඳුරු පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේ හඳුන ගන්න තියෙන තවත් සුවිශේෂ ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ භයිසජ්‍ය ගුරු කියලා සඳහන් කරනවා අපේ හඳුරන්නේ මේ වෙද මහත්තුරු අතරේ සුවිශේෂ වෙද මහත්මයෙක් උන්වහන්සේ වෙදුන් අතර ගුරුවරයෙක් නූතන බටහිර මනෝවිද්‍යාවේ පවා භාවිතා කරන ක්‍රමයක් තමයි එදා කිසాగෝත්තමීට බුදුරජාණන් වහන්සේ භාවිතා කරන්න දුන්නේ මොකද ඕනෑම ප්‍රශ්නයක් පුද්ගලික කරගන්න තරමට අනේ මටමමයි වෙන්නේ මේව ඇයි මේ මටම වෙන්නේ කියලා හිතනකොට ඒකෙන් දැනෙන පීඩාව වැඩි. දැන් අර මරණය කියන අත්දැකීම Tamanට පමණක් උරුම වූ දෙයක් නෙවෙයි. යන්න ගමට ගිහිල්ලා ගමේ මිනිස්සුත් එක්ක කතා කරන්න. එහෙන් බලනකොට ගමේ මිනිස්සුන්ගේ කවුරු කවුරු හරි මැරිලා ඉන්න බව ඔබට වැටහි. කියන එක නොකිය ඒ தත්ත්වය අවබෝධ කරගන්න පෙළඹවීමක් උන්වහන්සේ බොහොම ලස්සනට කරපු බව අපේ හාමුදුරුවෝ මනා ලෙස පැහැදිලි කළා. ඉතින් සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍ර බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක අපිට අපේ හාමුදුරුවෝ කියලා දුන්න විදිහට විවිධ ක්‍රමවලින් තේරුම් ගන්න හැකියාව තියෙනවා. දැන් බටහිර දර්ශනීයට අනුගත වෙච්ච බටහිර රටක ඉන්න කෙනෙකුට වගේ කෙනෙකුට බුදුහාමුදුරුවෝ කියලා කිව්වහම එක සැරේටම ඒ අය විමසන්න ගනි. දැන් සාමාන්‍ය අපේ හාමුදුරනේ අපි සාම්ප්‍රදායිකව කවුරු හරි ගැන හොයනකොට ඉස්සෙල්ලා හොයන කවුද අම්මා කවුද තාත්තා කොහෙද ඉගෙන ගත්තේ මොන ඉස්කෝලේටද ගියේ ඔයාගේ පරිසරයකුත් හොයලා බලනවා. ඉතින් අපි මේ වැඩසටහන හා සම්බන්ධ වෙන සමහර වෙලාවට පොඩි ළමයි සිටින්න පුළුවන්. ඒ අයගේ දැනගැනීමත් පිණිස අපි සිහිපත් කරන්න කැමති මේට අවුරුදු 2600කට ඈත ඉතිහාසයේ කෝලිය සහ ශාක්‍ය කියලා ජනපද දෙකක් තිබුණා. ශාක්‍ය ජනපදයේ සුද්ධෝදන රජුරවන්ට කෝලිය ජනපදයේ මායා දේවියට ඒ දෙදෙනා විවාහ වුණාම ඒ දෙදෙනාට දාව උපන් කුමාරයා තමයි සිද්ධාර්ථ නමින් නම් වුනේ. සියලු අර්ථ સિદ્ધ කරවන සුළු අසහාය පුරුෂයෙක් බවට අනාගතයේ පත් වෙනවා කියන අනාවැකියක් එක්ක තමයි එතුමාට සිද්ධාර්ථ කියන නම උරුම වුනේ. ඉතින් රම්්‍ය සුරම්්‍ය සුභ නම් වූ මාලිගා තුනක අධි සුඛෝපභෝගී සුකුමාල ජීවිතයක් ගත කරලා 16 වෙනි වියෙහිදී යශෝදරා දේවිය සමගින් ආවාහ විවාහ වෙලා ඊටාම හොඳ ඉහළ කාම භෝගී ජීවිතයක් ගත කරලා 29 වෙනි වියෙහිදී යශෝදරාවට රාහුල කුමාරයා ඉපදිච්ච දවසේ අතරමඟදී දුටු සතර පෙර නිමිති දැකලා සසර කලකිරිලා ඇසල පුරපසලොස්සක පොයේ දවසක කන්තක අශ්වයා පිට නැගල චන්න ඇමතියත් සමගින් මහා විනිෂ්ක්‍රමණය සිද්ධ කරලා සය අවුරුද්දක් තිස්සේ මේ ලොව කිසිදු මිනිසියෙකුට විඳිය නොහෙන තරමේ අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳලා ශරීරයට දුක් දීලා දුෂ්කර ක්‍රියා ප්‍රතිපදාවෙහිවත් අත්ති කිලමතාන යෝගය අනුගමනය කරලා එයද හරසුන් ක්‍රියාවක් බව දැනගෙන අතීතයේදී පුරුදු කරන ලද චිත්ත සමාධිය උපදවාගත හැකි සමත භාවනාවක් ලෙසින් ආනාපාන සති භාවනාව පුරුදු කිරීම යෝග්‍යයි කියලා කල්පනා කරලා නේරංජනා ගං අභියසති විච්ච විජය භූමිය වෙච්ච අද ඉන්දියාවේ බුද්ධ ගයා සුද්ධ භූමිය පිහිටා තියෙන ඒ සුවිශේෂ ස්ථානයේ පිහිටා තිබෙන විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මූලයේදී එතන තිබිච්ච වජ්‍රාසනයේ මත වාඩි වෙලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන මගේ ශරීරයේ තියෙන ලේ මස් වේකීයාව ඇත නහර හැම ඉතිරි වේවා බුදු වෙලා මිස නැවත මම මේ ආසනෙන් නැගිටින්නේ නැහැ කියන දෙවි අදිෂ්ඨානෙ භාවනාවට දැසගෙන ආනාපාන සති භාවනාව සමත විදර්ශනා විදිහට දියුණු කරලා ඒ තුල ත්‍රිවිද්‍යාව උපදවගෙන අෂ්ට විද්‍යාව උපදවගෙන එන් අනතුරුව ਸਰවඥතා ඥානය අවබෝධ කරගෙන ලෞතර බුද්ධත්වයටපත් වෙච්ච උත්තමයාණන් වහන්සේ තමයි සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍ර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ හඳුන්වනවා තථාගත කියන නමින් අපි හාමුදුරුවෝ ඒ මනාලෙස පැහැදිලි කළා. උන්වහන්සේ ඒ තථාගත කියන්නේ ඇයි කියන කාරණේ එදා බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ පටන් මහා පරිනිර්වාණයට පත්වන මොහොත දක්වා පුරා 45 වසක් අවුරුදු 45ක් උන්වහන්සේගේ සිරිමුවෙන් යම් වචනයක් පිට වුණාද ඒ වචනය එදාටත් අදටත් එලෙසින්ම යෝග්‍යව පවතිනවා කිසිදු සංශෝධනයක් කළ යුතුව පවතින්නේ නැහැ අවශ්‍යතාවයක් නැහැ ඒ නිසාද උන්වහන්සේට තථාගත කියන නාමය යෝග්‍ය වෙනවා. ඉතින් අපි නැවත අපේ පඤ්ඤාසිරි හාමුදුරුව දෙසට හැරෙන්නට කැමති අපේ හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවටම වෙහෙස නොබලා උන්වහන්සේ අවබෝධ කරගත්ත මේ ධර්මයේ අනිත්‍යයට sannivedanaya කිරීමේ කැප වෙලා කටයුතු කළා. ඒ වගේ උත්තමයන් වහන්සේ නමකගේ දෛනික දිනචරියාව තුළ කොහොම පරාගකාමී හැඟීමක් ඇතුව කටයුතු කරන්නේ නැද්ද අපේ හාමුදුරනේ? ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගේ පරාර්ථකාමීත්වය ගැන කෙනෙකුට අපේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ සම්පූර්ණම මුළු ජීවිතයේම ගත්තොත් මහා කරුණාවෙන් අනුන් වෙනුවෙන්මයි උන්වහන්සේ කටයුතු කළේ. ඒක අපිට මුක්ති වෙනවා එදා දීපංකර පාදමූලයේදී එක සතරපද ගාතාවක් අහපු අහන අහපු ගමම්ම දීපංකර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට චතුසත්‍ය අවබෝධ කරගන්න හැකියාව තිබුණා. නමුත් උන්වහන්සේ මේ කටුක ගෝර භයානක සංසාර සාගරයට පැනලා අපි වෙනුවෙන්මයි උන්වහන්සේ මේ පාරමී ධර්මයන් සම්පූර්ණ කළේ. ඒ කියන්නේ දැන දැනත් ගොරබිරම් සසරට වැටුනේ මේ පරාර්ථකාමී හැඟීම නිසා. කාමී හැඟීම මහා කරුණාව නිසා. ඇත්තට මේ ශාසනය අපිට හඳුන්වන්න තියෙන කරුණා ශාසනය කියලා. ඒ ඇත්තට බලන්න මේ අපි සාමාන්‍යයෙන් මේ පුතත්ජන ලෝකයේ අපිට මේ ධර්මයේ හොඳට පරිශීලනය කරනකොට තේරෙනවා කොහෙන් හරි අපිට ගැළවිල්ලක් තියෙනවා. මොන වැරද්ද සිද්ධ වුණත් දැන් විසුණුහන්සේ නමකට ගත්තත් ඊළඟට අපි සමස්ත ගිහියන්ට ගත්තත් ආනන්තරය පාප කර්ම පහ කෙරුණොත් නම් අමාරු. එතනින් එහාට ඕනම වරදක් සිද්ධ වුණත් මං කියන්නේ වැරදි කරන්න කියන එක පොළඹ වීමක් නෙවෙයි. පොළඹ වීමක් නෙවෙයි. නමුත් මොන වරද්ද සිද්ධ වුණත් සුගතිගාමී වීමේ අවස්ථාව තියෙනවා. එහෙම. උන්වහන්සේ ලෝණපල සූත්‍රයේදී ඒක මනාකොට දේශනා කළා. උන්වහන්සේ වදාළේ අපි ඒක හැමෝටම තේරෙන්න කිව්වොත් වීදුරුවකට වතුර ටිකක් දාලා අපි එකට ලුණු කැටයක් දාලා දිය කරලා ඇඟිල්ල දාලා දිවේ ගෑවුවොත් ලුණු රහ එනවා. ඒ ප්‍රමාණයම ලුණු කැටයක් කරන් ලොකු ලිඳකට දානවා. සාර ලිඳකට දාලා දිය කරලා ඇඟිල්ල දාලා දිවේ ගෑව ලුණු රහක් එන්නේ නැහැ. මහන්සිය වදාරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා උන්වහන්සේ මේ මහා කරුණාව ඇත්තම සමහර වෙලාවට පීඩාවෙන් අකුසල් සිද්ධ වෙලා පුදුම චිත්ත පීඩාවෙන් ඉන්න මිනිස්සුන්ට මේක කොච්චර අත්‍යසිල්ලක්ද. තුන්වහන්සේ වදාරනවා මේ ඒ වගේ අර ලින්දේ වතුර වැඩි වගේ අකුසල් ගොඩක් සිද්ධ වෙලා තියෙනවා නම් කළ යුතු එකම දේ තමයි ඒක හිත හිතා අනුන්ට කිය කියා මට මේක වුණා අරක වුණා කැරපොත්ත මැරුවා. ඒවනේ මිනිස්සු කියන්නේ. ඉතින් ඒවා කී කියා ඉඳලා වැඩක් නෑ. ඒක අමතක කරලා ලින්දේ වතුර වැඩි වගේ කුසල් වැඩි කරා. ඒතර වතුර වැඩි වෙනකොට ලුණු රහ එන්නේ වගේ කුසල් වැඩි වෙනකොට අකුසල යටපත් වෙනවා. දැන් බලන්න කුසලේන පිටිහියති කියලා කිව්වේ ඒකයි. අන්න හරි හම්බ. එතකොට බලන්න දැන් අර අකුසලයෙන් ඉන්න කෙනාට මට පිටක් තියෙනවා. එහෙනම් මගේ අතින් මේ විච්ච වැරදවල් ඒවා මම හිතන්න හොඳ නැහැ. ඒවත් අනිත්‍යතාවය අනිත්‍ය වශයෙන් හිතලා යා කුසල ධර්මයන් හේදෙනවා. ඒකද දැන් බලන්න උතන උනත් සාමාන්‍ය ඔය මම මේක විශේෂයෙන් මතක් කළේ එක මිනිස්සෙකුට මම ওই කතාව කියලා එයාට පුදුම පිබිදීමක් ඇති වුණා. මේ හාමුදුරනේ අපිටත් පිහිටක් තියෙන අපේ ජීවිතවලින් මෙන්න මේ වගේ මේ වගේ අපසල් වෙලා තියෙනවා. ඒතර මේ කරුණා ශාසනයයි නේ මේකට කරුණා ශාසනය කියලා කියන්නේ. තුන්වහන්සේගේ පරාර්ථ කාමිත්වය. ඉතින් ඒ අනුව කල්පනා කරලා බලනකොට බුදුරජාණන් වහන්සේගේ පරාර්ථ කාමිත්වය ගැන කියන්න අපිට වචන නැහැ. ඉතින් මේ දේශනාව සම්පූර්ණම ගත්තොත් ඒ පරාර්ථ කාමිත්වය දැන් දිනචරියාවත් එක්ක ගත්තොත් තමයි බුදුරජාණන් වහන්සේ රාත්‍රියට සැතපෙන වේලාව සීමිත. ඒ ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. ඇත්තරම දැන් බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවත් අති විශිෂ්ට දිනචරියාවක්. පුරේ බත්ත කිච්ච, පත්තා පච්චා බත්ත කිච්ච, පුරුම යාම කිච්ච, පච්චිම යාම කිච්ච, මජ්ජිම යාම කිච්ච, පච්චිම යාම කිච්ච කියලා මේක. තමන් වහන්සේ දවස කොටක් පහකට බෙදා ගන්නවා. ඉතින් කොටස් පහකට බෙදාගෙන තථාගතයන් වහන්සේ එක තප්පරයක්වත් අපත නොවේවා මහන්සේ කාලෙන් වැඩ ගන්නවා. ඉතින් උදේ පාන්දර උන්වහන්සේ ඒ උදේ දැන් ඇත්තටම මේ වෙලාවල් මට හරියටම පූර්ව යාමයේ මධ්‍යම යාමයේ වශයෙන් අපි සඳහන් කළොත් ඔව් ඇත්තටම උදේ කාලේ උදේ කාලේ උන්වහන්සේ අපි හිතමු උදේ 4 වගේ වෙලාව ඔව් 4 වගේ වෙලාව අරුණ නැගෙන වෙලාව වගේ අරුණ නැගෙන වෙලාවට සමහර විට අපි ඒක මට හරියටම කියන්න බෑ නමුත් ඒ වගේ විනාවට තථාගතයන් වහන්සේ සමහර විට දැන් වික්ෂුන් වහන්සේලාට දෙවියන්ට බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කරන මධ්‍යම යාමේ. රාත්‍රී මධ්‍යම යාමේ. සමහර විට පාන්දර 3 විතර වෙන ඇති. එහෙමයි. ඊට පස්සේ තමයි තථාගතයන් වහන්සේ පැයයි විනාඩි 20ක් විවේක ගන්න. එහෙමයි. මේ බෙදලා බලනකොට හරියට පැයයි විනාඩි 20ක් වගේ තමයි තථාගතයන් වහන්සේ විවේක කරන් තියෙන්නේ. ඊළඟට ඉතින් ඔබේ සාමාන්‍යයෙන් දක් මූර්තිය කියලා අපි කියන්නේ උදේ 4 වගේ ඉඳලා භික්ෂුන් වහන්සේලාට මම හිතන්නේ කමඨහන් දෙන ඒ කටයුතු තථාගතයන් වහන්සේ ශරීර කෘත්‍ය સિદ્ધ කරලා ඉතින් එතන ඉඳලාම බුදුරජාණන් වහන්සේ මේ උදේ කාලේ පින්ඩ පාත වැඩම කරලා ඒක සමහර වෙලාවට දාන උදේ දාන සමහර දවල් දාන වලට ඒ නිවස් වලටත් තථාගතයන් වහන්සේ වැඩම කරලා තියෙනවා. ඒකේදී ඇත්තටම අසරණ දුගී දුප්පත් පැල්පතේ ඉඳලා අසදස මහා දානෙ දක්වාම උන්වහන්සේ එහෙම පන්ති ભેදයක් නැතුව එහෙමයි. ඒත් එක්කම අපි හන්නේ දැන් තව සඳහන් කරනවනේ බුදුරජාණන් වහන්සේ උදේ පාන්දර නැගිට මහා කරුණා සමාපත්තියට සමවැදිලා මොකද්ද මහා කරුණා සමාපත්තිය? ඇත්තම බලන්න. ස්වාමීන් සිහිපත් කරපික හොඳයි. પણ තථාගතයන් වහන්සේ උදේම කරන දේ තමයි සූවිසි කෝටි ලක්ෂ වාරයක් සමාපත්තියට මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකයේ දිහා බලනවා. ලෝකයේ දිහා බලලා අද මං කාටද පිහිටවන්න ඕනේ? යාගේ ආගම කුලය මුකුත් උන්වහන්සේ එහෙම හොයන්නේ නැහැ. සතු සත්‍ය අවබෝධ කරන්න යාට හැකියාව තියෙනවා නම් භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉන්න තැනත් ඒ තැනත් ආයින් තැනට වැඩම කරනවා. දැන් වැඩම කරලා දැන් අපි මාගන්දිය අපි උදාහරණයක් ඇරෙන්න කියනවා උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදලා බලනකොට තමයි දැක්කේදා මාගන්දිය බ්‍රහ්මණයත් එතුමාගේ භාර්යාව. ඉතින් දැකලා තමයි තථාගතයන් වහන්සේ එතෙන්ට වැඩම කරලා මාගන්දි දහක්ම තමයි පිහිට වුණේ. ඉතින් ඇත්තටම එයා තනිකරම ගිනි දෙවියෝ පුදපු අන්ධ භක්තිකයෙක්නේ. නමුත් මහකේ මේ මහා කරුණා සමාපත්තියට සමවැදින තමයි මේ සත්‍යයන් පිළිබඳව දැනගෙන එයාට පිහිට වෙන්න එහෙම වැඩම කරන්නේ. ඊට පස්සේ ඒත් එක්කම අපි යන්නේ තවත් තියෙනවා නේද අර බුදුරජාණන් වහන්සේගේ චාරිකා දේශනා ශෛලීන් දෙකක් තුරිත චාරිකා අතුරිත චාරිකා කියලා. දැන් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ චාරිකා ධර්මදේශනාවේ යෙදීගෙන යනවා ගමින් ගම ගමින් ගම සාමාන්‍යයෙන් මුණ ගැහෙන අයට පාගමනින් ගිහිල්ලා බණ කියාගෙන යනවා. ඒ වගේම අර මහා කරුණා සමාපත්තියට සමවැදීම තුළ අපේ ආඳුරෝ සිහිපත් කර විදිහට අද දවසේ කවුද කාටද මම මේ සත්‍ය අවබෝධ කරලා දෙන්නේ කියලා බැලුවහම එයා ඈත හිටියත් සමහර වෙලාවට එයාම ඉලක්ක කරගෙනම ධර්මදේශනා කරන ස්වභාවය උපාසගතාවක් හරි තථාගතයන් වහන්සේ අපි ඒ ඒ වචනේ පැහැදිලි කරලා තෝභාස ගාථාව කියන්නේ භාෂ ගාථාවක් කියලා කියන්නේ අතරම දැන් අර දැන් භික්ෂුන් වහන්සේ නමකට කමඨහනක් දුන්නාම තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේ අතහරින්නේ නැහැ. ඒ භික්ෂුන් වහන්සේ හොඳට භාවනා කරගෙන යනකොට උන්වහන්සේට දැන් හොඳට නීවරණ යටපත් වෙලා හිත හොඳට කුළු ගැන්විලා තියෙන අවස්ථාවේ තථාගතයන් වහන්සේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනයක් තථාගතයන් වහන්සේ ඉස්සරහ වැඩ ඉන්න ආකාරය පෙනීදලා ඒ භික්ෂුවට දේශනා කරනවා. ඒ ඒ දේශනාව අහලා දැන් සමහරවිට භික්ෂුවට විතරක් නෙවෙයි ගිහියෙකුට උනත් තථාගතයන් වහන්සේ එහෙම කරපු අවස්ථා තියෙනවා. ඒතරම් ඒක 이르දි ප්‍රාතිහාර බලයෙන් කරන එකක්ද? 이르දි ප්‍රාතිහාර බලයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් අර භික්ෂුන් වහන්සේ අර නිවරණයටපත් වෙලා ඉන්න අවස්ථාවක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය ප්‍රතිසංයුක්ත දේශනාවක් සිද්ධ කරනකොට මේ භික්ෂුන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අවස්ථාව ලැබෙනවා. එහෙමයි. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේට හැකියාව තියෙනවා යම් භික්ෂුන් වහන්සේ නමකගේ හිත තුල නීවරණ ධර්ම යටපත් වෙලා තියෙන ආකාරය දකින්න. ඒ වෙලාවේදීම අපේ හාමුදුරු මතක් කළ විදිහට ත්‍රිලක්ෂණය පැහැදිලි වෙන විදිහේ දේශනාවක් මඟ පෙන්වීමක් කළොත් උන්වහන්සේට ඒ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට කොහොමද මේ වැටහෙන්නේ කියන එක අපි දැනගන්න ඕන දෙයක්. ශබ්ද සාධාරණ ඥාන හැටියට අපි 100ට ගත්තොත් අපේ යන්නේ පළවෙනි එක තමයි ඉන්ද්‍රිය පරෝපරිහත ඥානය. ඊට පස්සේ ආසයානුසේ ඥානය, ඊට පස්සේ යමක මහා පාටිහාරී ඥානය, මහා කරුණා සමාපatti ඥානය, ඊට පස්සේ සබ්බඤ්ඤුත ඥානය සහ අනාවරණ ඥානය. එහෙයි. ඉතින් ඇත්තටම සර්වඥතා ඥානය පිළිබඳව කතා කරනකොට දැන් අපේ හාමුදුරුවෝ කිව්වා වගේ මේ චත් අසාධාරණ ඥාන පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ඒ අසීමිත ගුණ සමුදාය අපිට හිතා ගන්නවත් බෑ. දැන් ඇත්ත වශයෙන්ම අපි ගත්තොත් සරුවඥතා ඥාන දැන් බුදුරජාණන් වහන්සේම වදාරනවා අර මහා සකුළුදාය සූත්‍රයේදී මහා සකුළුදාය සූත්‍රයේදී මගේ ශ්‍රාවකයන් මට පැහැදිලා ඉන්න කාරණා පහක්. ඒකෙන් පළවෙනි දෙවෙනි කාරණේ හැටියට උන්වහන්සේ වදාරන්නේ මගේ ශ්‍රාවකයන් මට පැහැදිලා ඉන්න දෙවෙනි කාරණයක් තමයි ਸਰුවඥතා ඥාන ਸਰුවඥයන් වහන්සේ සතු මේ මහා කරුණා සමාපatti ඥානෙ ඉඳලා ඒ ඥානයන්ට තමයි බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නේ කියන එක. එහෙමයි. ඒත් ඇත්තටම මේ ਸਰුවඥතා ඥානය ගැන හිතනකොට අපි වගේ කෙනෙකුට අපි මේවා විස්තර කරන්න ඉතින් ලේසිත් නෑ. ඒක ඇත්තටම ਸਰුවත්තා ඥානය ගැන හිතනවා දැන් අපි ධම්මපදේ අපි තුන්චිම ග්‍රන්ථය තමයි ධම්මපදේ. අපි සාමාන්‍යයෙන් තුන්චිම කියලා කියන්නේ මේ ධර්මකාරණා පුංචි කියන එක නෙවෙයි. නමුත් අපි ඕන බෞද්ධයෙක් අප තියෙන පොතක් තමයි ධම්මපදේ. ධම්මපදේ ප්‍රමාණයෙන් පොඩි ඒ වගේම පරිශීලණයෙන් කවුරුත් දන්න පොතක්. ඒත් ඇත්තටම ධම්මපදයේ ඉඳලා අපි ගත්තොත් ධම්මපදයේ දැන් බලන්න මම සර්වඥතාඥානය ගැන කියනකොට ධම්මපදයේ එක ගාථාවක් අරගෙන අපි ඒක ඒකේ අර්ථය බැලුවොත් දෙක පියාගෙන Taman කැමති ගාථාවක් පෙරලලා ඒකේ අර්ථය බැලුවොත් සර්වඥතාඥානය අපට يعني ඒකේ අර්ථය ඒ තරම්ම සාරවත් ඒ තරම්ම ගැඹුරුයි ඊළඟට දැන් ඔය සරුවඥතාඥානෙ දැන් අපි පරිසම්පාදයේ දක්වාම ගියොත් දැන් අතරම පරිසම්පාදයේ පරිශීලන කෙනෙක් කරන කෙනෙකුට තථාගතයන් වහන්සේගේ ඒ ਸਰවඥතා ඥාණය ගැන හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ අත්‍තරම දැන් අපි සාමාන්‍යයෙන් දැන් ගත්තොත් අපි ලෙඩ වෙනවා. අපි ලෙඩ වුණාට අපි ලෙඩ වෙනකොට සමහරවිට මේ පුතග්ජන ශ්ලෝකයා, පොදුන් ලෝකයා දැන් මට දැන් මේ පිෂේ හැදිලා තියෙනවා, මට සීනි හැදිලා තියෙනවා. මට මෙහෙම වුණේ අහවලා නිසා නැත්තම් මගේ රැකියාව නිසා ඒක කාගේ හරි ඇඟට දානවා. නමුත් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරන දැන් අපි හැමෝම ලෙඩ වෙනවා, වයසට යනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා. ඉතින් මේකට හේතුව පුත්ත්ජන සත්‍ය එක එක දේවල් අහවල් ලෙඩේ නිසා අසනීප වුණා, අහවල් ලෙඩේ නිසා මරණය සිද්ධ වුණා. ඒ විදිහට නොඑක් සාමාන්‍ය විදිහම තථාගතයන් වහන්සේ වදන මේ ඔක්කොම අපට මේ කරදර සියල්ලම සිද්ධ වුණේ මේ ඉපදිච්ච නිසා. එතකොට දැන් බලන්න අර මේ ਸਰුවඥතා ඥාණය දැන් ඉතින් බුදුරජාන් වහන්සේ දැන් අත්‍තරම ඒක කෙනෙකුට හොඳට කල්පනාවෙන් විමසින් නුවණින් කල්පනා කරලා බලනකොට ඉතින් පුදුම හිතෙනවා උන්වහන්සේගේ අර දැන් අපි සාමාන්‍ය ලෝකයා හිතන්නේ අරක නිසා මේක අපිට ගොඩක් වෙලාවට පේන්නේ මතු පිට තියෙන හේතුව විතරයි. මතු පිට තියෙන බුදුරජාණන් වහන්සේට බැලු බැල්මට ගැඹුරු හේතුව වගේ තේරෙනවා. ඉතින් එතකොට තේරෙනවා. මහන්සට ඒ පිළිබඳ අවබෝධයක් අවබෝධ වෙලා තියෙනවා. එතකොට බලන්න දැන් උන්වහන්සේ දැන් වදාරනවා දැන් මේ මේ සියල්ලම සිද්ධ වුණේ ඉපදිච්ච නිසා. ඒකෝට අපිට නම් හිතලා බලන්න ආ මේ ඉපදිච්ච නිසා තමයි ඔක්කොම ජරමර. ඊළඟට උන්වහන්සේ දැන් බලන්න එතන ඉඳලා දැන් පටිච්චසමුපාදයේ යට ඉඳලා අපි උඩට ආවට පස් උඩට එනකොට ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ දැන් ඉපදුණේයි විපාක පිණිස භවය නිසා. උපදිනේ භවය නිසා. එතකොට දැන් ඊළඟට ඇයි භවයේ සකස් වුනේ? විපාක පිණිස කර්ම සකස් වුනේ උපාදාන නිසා. උපාදාන සකස් වුනේ තණ්හාව නිසා. තණ්හාව සකස් වුනේ මේ විඳීම නිසා. මෙන්න මේ විදිහට දැන් මේක මේ පටිසම්පාද ක්‍රියාවලිය උඩට හිතාගෙන හිතාගෙන එනකොට ਸਰුවත්නතා ඥානය පිළිබඳව අපිට හිතා ගන්නවත් බෑ ඉතින් ඇත්තටම. එහෙමයි. ඒක මං හිතන්නේ අපිට මේ වාගේ පැයකින් පැය දෙකකින් නෙවෙයි දවස් ගණනකින්වත් සාකච්ඡා කර නිමා කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපේ හාමුදුරුව ආරම්භයේදීම සිහිපත් කළා බුදුරජාණන් වහන්සේ නමක් තවත් බුදුරජාණන් වහන්සේ නමක සතු ඒ ಗುಣ කදම්බය වෙනත් බණ මොනවත් දේශනා කරන්නේ නැතුව කල්පයක් පුරාවට ප්‍රකාශ කළත් කල්පය නිමා වෙන බවත් බුදුගුණ නිමා නොවන බවත් සඳහන් කළා. එසේ තිබියදී අපි දෙන්නා කොහොමනම් මේ බුදු ගුණ වර්ණනා කර රිමා කරන්න දෙයක කවදාවත් වෙන දෙයක් නෙවෙයි. අපි නිකන් මේ ඡායා මාත්‍ර වශයෙන් යම් කිසි දැනුවත් කිරීමක් පමණයි පින්නතුන් වෙනුවෙන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි හාමුදුරුවෝ සිහිපත් කළසින් බුදුරජාණන් වහන්සේ සතුව තිබුණ සුවිශේෂ අනිත් රහතන් වහන්සේලා සතු නොවුන ඥාන හය තමයි අසාධාරණ ඥාන කියන්නේ. ඒ අසාධාරණ ඥාන අතරේ ප්‍රධාන ඥානයක් තමයි ඉන්ද්‍රිය පරෝපරියප්ති ඥානය සහ ආසයානුසේ ඥාන කියන ඥාන දෙක. එතකොට ඉන්ද්‍රිය පරෝපරියප්ති ඥානය කියන්නේ අනිත් අයගේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා තියෙන්නේ මොන මට්ටමේද කියලා බුදුරජාණන් වහන්සේට සුවිශේෂ දැනුමක් තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම කියලා එතන කියන්නේ අවබෝධයට මූලික වෙන සිතිවිලි. ඉන්ද්‍ර ඉන්ද්‍රත්වයෙන් පවතින දේවල්. ඒවට අපි කියනවා සද්ධේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියලා. එන්න මේ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පහ අපේ හඳුරන්නේ හීන ප්‍රනීත මධ්‍යම ප්‍රනීත වශයෙන් එක එකනාගේ හිත්වල තියෙනවා. එතකොට බුදුහාමුදුරුව දන්නවා Taman ළඟට එන කෙනාගේ ශ්‍රද්ධාව හීන මට්ටමේද තියෙන්නේ. එහෙනම් ශ්‍රද්ධාව වැඩි වෙන විදිහට ධර්මයේ දේශනා කරන්න ඕන. එහෙම නැත්නම් මෙයාගේ වීරිය මොන මට්ටමේද තියෙන්නේ? මෙයා අලස කෙනෙක්ද? එහෙම නැත්නම් මෙයාගේ ප්‍රඥාව ගොඩාක් වැඩිද? එහෙම නැත්නම් මෙයාගේ සමාධිය වැඩිද? ඒ සමාධිය වැඩි නිසා මෙයා තීන මිදියට ගිහිලා නිදිමත හැදෙන සුළුයිද? ඒ ඔක්කොම බලලා ඉවර වෙලා උන්වහන්සේට හැකියාව තියෙන ඉන්ද්‍රිය සමතාව ඇති කරන්න. කියන්නේ ඉන්ද්‍රිය ධර්ම බැලන්ස් කරලා එයාට අවබෝධ කරවන්නට අවශ්‍ය කරන මඟ පෙන්වන්න. ඉතින් බාහිර ඈත දුර බැහැර කෙනෙක් වුණත් ඔය කියන ඉන්ද්‍රිය ධර්ම හොඳට දියුණු කරගෙන ඉන්නවා නම් එයාට ආර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් හැකියාව මට්ටම තියෙනවා නම් නීවරණ ධර්ම යටපත් කරලා තියෙන බව වැටහෙනවා නම් අන්නේ වෙලාවට බුදුරජාණන් වහන්සේ විපස්සනා නුවණ පහළ කිරීමට මඟ පෙන්වන්න මහා කරුණාව උපයෝගී කරගෙන ස්ථානෙට වැඩම කරන බව සඳහන් වෙලා තියෙනවා. අපි හාමුදුරනේ බුදුහාමුදුරුවන් මහා සත්වයන් කෙරෙහි ওই විදිහට මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කළත් බුදුහාමුදුරුවන්ට හැමෝම කරුණාව දැක්ුවේ නෑ නේද? බුදුරජාණන් වහන්සේටත් විවිධ නිന്ദා අපහාසවලට දුරු වෙන්න උනා නේද? ඒ විදිහට මහා කරුණාවෙන් අනිත් අය මේ සසර දුකෙන් මුදවාලන්නට සම්පූර්ණ ජීවිතේම කැප කරලා හිටපු බුදුරජාණන් වහන්සේ ඒ වාගේ නිന്ദා අපහාස ආදී මේ ගොඩක් පීඩනයන්ට අහු වෙච්ච අවස්ථා තියෙනව නේද කොහොමද උන්වහන්සේ ඒ වගේ ඒවා දරාගත්තේ ඇත්තටම තථාගතයන් වහන්සේ මේ ලෝක ධර්මයන්ගෙන් නම් කිසිසේත්ම කම්පා වුණේ නැහැ. දැන් බලන්න අර එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අනද මාහිමියන් වහන්සේට වදාලේ අහන්නාගෝව සංගාමේ තාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කිස්සං දුස්සීලෝයි බහුජනෝ. ඉතින් ඇත්තටම අපේ බුදුරජාණන් වහන්සේ වෙච්ච තරම් මම හිතන්නේ මේ නින්දා අපහාස වලට ලක්විත ශාස්ත්‍රවරයෙක් ඇත්තටම නැති තරම්. දැන් අර පවුලෝ, ගිරව්, කුරුල්ලෝ ආදී සත්තු වෙන්නේ මේ පළ තියෙන ගස්වලටනේ. පළ තියෙන ගස්වලට දැන් උට ෆන්ටයින් වගේ ගස්වලට කුරුල්ලෝ, ගිරව් ආදී සත්තු වෙන්නේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළේ යම්කිසි මෙහෙයක් කිරීමට ඉදිරිපත් වේකුට තමයි අද වුණත් එහෙමයි. මේ මේ සමාජයේ විවිධාකාර දෝෂාරෝපණයන්ට ලක් වෙන්න වෙන්නේ ඒ වගේ වැඩ කරන්න ගියාම අපි කවුරු වුණත් පැත්තකට වෙලා ඉන්නවා අපිට වුණත් එහෙමයි. එතකොට ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ එවැනි අවස්ථාවල අකම්පිතව මිශ්‍රහට වැඩම කළා. ඒ ඉස්සරහට වැඩම කරපු නිසා තමයි අද අපිට මේ ධර්මය අපිට මෙහෙම ජීවමානව තියෙන්නේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ අපි එකින් එකට බැලුවොත් ඇත්තටම උන්වහන්සේව ප්‍රශංසා කරපු අයටත් උන්වහන්සේට නිඳා කරපු අයටත් කාටත් සමසිතින් උන්වහන්සේ කටයුතු කරලා තියෙනවා. දැන් ඇත්තටම දැන් තමන් වහන්සේගේ පුත් පුතා රාහුල කුමාරයා. රාහුල කුමාරයාට වගේම තමයි ඉතින් අඟුලිමාල ඊළඟට නාලාගිරි ආලවක මිනිස් නොමිනිස් හැම දෙනාටම උන්වහන්සේ සමසිත පතරෝලා තියෙනවා. ඒ ඇත්තම දැන් බුදුරජාණන් වහන්සේ ඔය නින්දා පහස ගත්තොත් ඇත්තටම ඒක හිතා ගන්න බෑ දැන් අපි චින්තමාන විකාය කතාව ගත්තා. ඉතින් ඇත්තටදා සරුවත්ඥන් වහන්සේ රාජරාජ මහා මාත්‍රු වට කරගෙන අපිට භික්ෂු භික්ෂුණී පාසික පාසිකව වට කරගෙන ඉන්නකොට අද කාලේ හිතන්නේ ඒ වගේ මහා ප්‍රසිද්ධ ශ්‍රමණයන් වහන්සේ නමකට මේ විදිහේ චින්තමානිකාව බඩදරු අම්මා කෙනෙක් වගේ ඇවිල්ලා ඒ චෝදනාව කරනකොට හිතලා බලන්න මොන තරම් අද කාලේ විදිහට මහා භයානක චෝදන ස්ත්‍රී දූෂණ චෝදනාව. ස්ත්‍රී දූෂණ චෝදනාව. එහෙමයි. නමුත් අපරාධී අපරාධ නඩුවක් දාන්න පුළුවන් එකක්. එහෙමයි. ඒ අතර ඒ වෙලාවේ උන්වහන්සේ වදාළේ බොහොම අකම්පිතව නැගණිය මේ කාරණේ දන්නේ ඔබත් මාත් පමණයි. මහා කරුණාවෙන් වහන්සේ අනේ මේ වගේ චෝදනාවක් කළා මෙතනත්තිය මොනතරම් වලක් කපාගත්තද මොනතරම් අකුසලයක් සිද්ධ කරගත්තද කියලා තමයි උන්වහන්සේට තේරුනේ. ඊළඟට දැන් අර අපි කියපු ගාථාව ගත්තොත් උන්වහන්සේ දානන්ද මාහිමියන් වහන්සේ හරි ආදරේන බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ උපත්තායක ඒකයි උන්වහන්සේ සෝතාපන්න කෙනෙක්. උන්වහන්සේ බොහොම සෙනෙහස කෙනෙක් හොඳට තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේට අර නිନ୍ଦා අපහාස කරනකොට අර මාගන්දියා තරුණියගේ ඒක ඒක සෝඩා සෝදු ඇවිල්ලා ඒක ඒක අපහාස කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලේ ආනන්ද මහණන් වහන්සේට ආනන්ද මා සතන් බිමට පැමිණි ඇතෙක් වගේ යුද්ධ භූමියට පැමිණි ඇතෙක් වගේ යුද්ධ භූමියට පැමිණි ඇතා සිවුදිගින් එන ඉහිපාරවල් ඉවසනවා වගේ මමත් මේ අනිත් අය කරන දින්දා අපහාස ඉවසනවා ඉතින් බලන්න උන්වහන්සේ වදාලා මේ එහෙම දේශනා කළා ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත හැදුවා. ඇත්තටම මේ නින්දාව තිබුණේ දින කීපයක් පමණයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒ ක්‍රියාව කල්පනා කරලා බලනකොට තින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ එකක් දෙකක් තුනක් නෙවෙයි විවිධාකාර දෝෂාරෝපණයන්ට උන්වහන්සේ ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද එදා ඉන්දියානු සමාජයේ දැසගත් මිත්‍යා දෘෂ්ටික සමාජයක්. ඊළඟට පුදුම අන්ධ භක්තිකයෝ හිටපු සමාජයක්. මොකද බුදුරජාණන් වහන්සේ මේ බෞද්ධයන්ට කියලා ධර්ම දේශනා කළේ නෑ. තනිකරම උන්වහන්සේ පටන් ගත්තේ මිත්‍යා මත තියෙන ඒ මිත්‍යා ධර්මයන්ගේ පිහිටලා හිටපු අයට තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඉතින් එහෙම සමාජයක අපිට හිතා ගන්න පුළුවන් උන්වහන්සේ මොනතරම් විප්ලවයක් එදා ඉන්දියානු සමාජයේ සිද්ධ කරාද කියලා. මේ ධර්ම sannivedanaya සිද්ධ කරන අතරතුරුන් වහන්සේට විඳින්නට වෙච්ච දුක් ගැහැට මෙපමණයි කියලා කියන්නට බැරි තරම්. වැවුන් වහන්සේ හොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. මේ අෂ්ටලෝක ධර්මයේ හිත කම්පා කරන්නේ නැතුව ඒවා හැම ශෝක කරන්නේ නැතුව ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව උන්වහන්සේ සමබර සිතින් ඒ සියල්ල විඳතරාගෙන හිටියා. උන්වහන්සේට නොකල චෝදනාවක් නැති තරම් ඇත්තටම. මිනි මරුම් චෝදනා සිද්ධ කළා. සුන්දරී පරිප്രാජිකාව මරලා හැංගුවා කියලා. ඒ වගේම ස්ත්‍රී දූෂණ චෝදනා කළා. නිගණ්ඨයන් ජේතවනාරාමයේ අල්ලගත්තා ඒ කියලා මේ ඒ විදිහට චෝදනා කරන්නට පෙළඹුණා. සොරෙක් කියලා චෝදනා. සොරෙක් කියලා චෝදනා කළා. ඒ වගේම බොරු කියනව නැති දේවල් ප්‍රකාශ කරනවා සුණක්හත් කියන්න ගත්ත බුදුරජාණන් වහන්සේ ඔය මහ ලොකු විශේෂ බලයක් නැහැ කියලා. ඒ කියන්නේ බොරු කියලා චෝදනා කරනවා. ඒ කියන්නේ හරියට බැලුවොත් ඉතින් මේ පන්සිල් වලින් ගොඩක් සීල් කැඩුවා කියලා චෝදනා කරා. බලන්න මේ තුන් ලෝකයක් බබලවපු රහසින්වත් පවුණු කරපු බුදුරජාණන් වහන්සේට පවා මිනිස්සු නිඳා අපහාස කළා. ඉතින් ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නත්හි ලෝකේ අනින්දිතෝ ලෝකේ නිඳාන ලබන පුද්දලෙක් නැති තරම්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපේ ආඳුරු මතක් කළ විදිහටම මේ දුස්සීල සමාජයක තමයි කෙලෙස් බරිත සමාජයක තමයි ජීවත් වුනේ. ඉතින් එහෙම ජීවත් වෙනකොට උන්වහන්සේට ඒ කෙලෙසුන්ගින් වැසී සිටින දුස්සීලයන්ගේ විවිධ චෝදනාවලට අපහාසවලට ගොදුරු වෙන්න සිද්ධ වුණත් උන්වහන්සේගේ දියුණු මනසට ඒ වයින් සලන්නට දුර්වල කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් අර මේලායි මතක් වෙන්නේ දැන් උන්වහන්සේ එතන දෙදීපු විශේෂ උපදේශي තමයි මේක අර අර පුරාණ මේතන් අතුල අතුල පාතුමාට දුන්නේ මේ නින්දා අපහාස කියන ඒවා මේ අද ඊයේ සිදු වෙන එක නෙවෙයි. කාලත්‍රයටම සමානයි. එහෙමදත් එහෙමයි, හිතත් එහෙමයි. ඊළඟට අපි අපි කෙතෙක් බුදුරජාණන් වහන්සේ එහෙම නිന്ദා අපහාස වින්දයි කියලා කිව්වත් ඒක තමයි ලෝක ස්වභාවය කියලා කිව්වත් අද මේක නවතින්නේ නැහැ. හෙටත් මිනිස්සු ওই විදිහටම බුදුරජාණන් වහන්සේට හෝ ධර්ම රත්නයට ආර්ය මහා සංඝ රත්නයට චෝදනා කරනවා. ඉතින් එහෙම චෝදනා කරන්නේ වැරදි විදිහට ධර්මය අවබෝධ කරගත්තා. එහෙම නැත්නම් වැරදි කොනෙන් අල්ලගත්තා. ඒ නිසා අපි නිවැරදිව ධර්මයේ sannivedanaya කරන තරමට අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනගන්න. අපි මේ අද දවසේ මේ පෑ ඇතුළතදී උන්වහන්සේ සතු විශේෂ ලක්ෂණ ඔබ කෙරෙහි අපි කෙරෙහි උන්වහන්සේ දක්වපු මහා කරුණාව මහා ප්‍රඥා උන්වහන්සේ සතු මහා මෛත්‍රිය ඒ වගේ මටලු ධාමයේදී කම්පා නොවි කටයුතු කරන ස්වභාවය උන්වහන්සේ ශ්‍රාවක ජනතාවට මේ අසිරිමත් දහම අවබෝධ කරවල දෙන්න දිවාරය වෙහෙසිල කටයුතු කරපු ආකාරය පිළිබඳව යම් මට්ටමක දැනුවත් කිරීමක් තමයි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ಗುಣ ගැන හිතනකොට අනේ අපේ බුදුහාමර අපේ ශාස්ත්‍රඥ වහන්සේ මොනතරම්නම් අසිරිමත් පුද්ගලෙද ආශ්චර්යමත් පුද්ගලෙ උත්තම පුද්ගලෙක්ද කියන එක ඔබට අපට දැනෙනවා ඒකාන්තයි හදවතට අන්න ඒ දැනීම තුල ඇතිවෙන ප්‍රසාදය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ ප්‍රසාදය තමයි ශ්‍රද්ධාව තමයි අපි මේ ධර්ම මාර්ගයේ ඉදිරියටම යවන්නේ. එතකොට තමයි අපිට මේ ශ්‍රද්ධාවෙහි පිහිටලා අනිත් මාර්ගාංග දියුණු කරගෙන කුසලයේ වඩල නිවනට සමීප වෙන්න අවකාශ සැලසෙන්නේ. ඉතින් අදට අපි බුදු ගුණ පිළිබඳව යම් මට්ටමක ඡායා මාත්‍ර වූ අවබෝධයක් ඇති කරගත්තා. ඉදිරි සාකච්ඡාවලදී අපි දහම් ගුණ සංග ගුණ ආදියක් මෙලෙසින්ම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබට හොඳ මහඟු අවස්ථාවක් ලැබිලා තියෙන අපේ රටේ ව්‍යක්ත දක්ෂ ධර්මධර ස්වාමින් වහන්සේ නමක් විනයධර ස්වාමින් වහන්සේ නමක් අභිධර්මයේ පිළිබඳ හසල දැනුමක් දෙන ස්වාමින් වහන්සේ නමක් මේ වැඩසටහනට වඩම්ම ගන්නට අපි වාසනාව සම්පන්න වුණා ඔබ වාසනාවන්ත වුණා ඉතින් අදත් අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා අප්‍රමාණ ශාසනික කටයුතු මැදිවත් මේ ස්ථානයට වැඩම කරලා මේ දේශනා මේ සාකච්ඡාව සාර්ථක කර ගැනීම සඳහා Tamanගේ දායකත්වයේ සැපයවපු අපේ කල්යාණ මිත්‍ර මිරහවතේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට අපි ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා මේ සඳහා වැඩමවීම පිළිබඳව උන්වහන්සේට දිගාසිරි ප්‍රාර්ථනා කරනවා එතෙක්ම බෞද්ධ ආනාලිකාවේගර සභාපති බොල්ලන්ද වජිත ඥාන ස්වාමින් වහන්සේ බෞද්ධ කාර්ය මණ්ඩලයේ පින්නතුන් හැමතෙම මේ සඳහා දායකත්වයේ දරමින් මේ ධර්මයේ උද්දීපනය කිරීමට ධර්මයේ බබලවීමට ප්‍රඥාව පහළ කරවීමට දායක වෙච්ච පින්වත් හැම දෙනාටමත් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දෙනාටමත් සිත් අතමින් අපේ ධර්මානුපස්සනා සාකච්ඡාව අදට නිමා කරනවා පින්වත් ඔබ හැම දෙනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමින් සියලු ශාන්තියම වේවා කියලා එකසිතින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පෙරවන් සරණයි විපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න